ගියේ. ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ දයානන්ද ගුණවර්ධන මේ නම කියනකොටම ඔබට මතක් වෙනවා ඇති අපට හිටපු ඊටාම විශිෂ්ට නාට්‍යවේදියෙක්. අපේ රටේ පාසල් දරුවන්ගේ සිට අද වැඩිහිටි වියේ සිටින පුද්ගලයා දක්වාම දානන්ද ගුණවර්ධනගේ නාට්‍යයක් නොබලා සිටිය නොහැකියයි මට හිතෙනවා. ඒ කියන්නේ අඳුම තරමින් ඔහුගේ නරිබෑනා නාට්‍යවත් හැමදෙනාම බලා ඇති කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද පාසල් මට්ටමින් මේ නාට්‍ය සිය වාරයකට වඩා අධික වාර ගාණක් ප්‍රදර්ශනය කරලා තිබෙන නිසා. හැබැයි දයනන්ද ගුණවර්ධන කියන චක්‍රණයට පිවිසෙන්නේ. ඔහුගේ මනමේ නාට්‍ය බලලා ඒ ලැබූ ආවේශයෙන් ඔහු ස්වර්ණතිලකා කියලා නාට්‍යයක් නිර්මාණය කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔහු හැදෑරු විෂය භූගෝල විද්‍යාව. නමුත් ඔහුට සරච්චන්ද්‍ර ආශ්‍රයත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණි ජුබාල් නැමැති නාට්‍යවේදියාගේ ආශ්‍රයත් නිසා ඔහු නාට්‍ය කලාවට නැඹුරු වුණා. මේ නිසා ඔහු නාට්‍ය කලාවේ විවිධ ඉසව් සොයාගෙන ගියා. නරිබෑනා නාට්‍ය ඔහු නිර්මාණය කරන්නේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගුරුවරයෙකු හැටියට ඉඳිද්දී. සරච්චන්ද්‍ර මහත්තයාගේ මනමේ නාට්‍යයෙන් බලලා ස්වර්ණතිලකා නාට්‍ය නිර්මාණය කරන්න වගේම ඔහුගේ සත්තරන් කියන අර තොවිල් සම්ප්‍රදායට නිර්මාණය වුණු නාට්‍ය බලලා ඔහු පරාසය කියලා නාට්‍යයක් නිර්මාණය කරනවා කෑගලු විද්‍යාලයේ උගන්වන සමයේ. අද දයානන්ද ගුණවර්ධනයගේ නාට්‍ය කිහිපයක ගීත ජනරංජන ගීතුලින් ඔබ හමුවේ තබන්නට අපි බෑම් කළේ තීන්දුව කළේ ඔහු උපත ලබන්නේ 1934 ඔක්තෝබර් 15 වෙනිදා. ඒ නිසා අපි කල්පනා කරා ඔහුගේ නාට්‍ය ගීත කීපයක් ඔබ හමු කියන්නේ. මේ අද අපි තෝරගත්ත ඔහුගේ අතිශය ජනප්‍රිය නාට්‍ය වන නරිබෑනා නාට්‍යයේ ගීතයක්. මේ ගීතයත් ඔබ නිතරම අහලා ඇති. අදත් අපි ඒ ගීතය සවන් දෙමු. ලස්සනයි සංජම්බුනි දිලහසේ මතනයි දුක සත්‍යන මල්හලිලා සුවසත්නත වෙනකොට ඇඟට හරිවති තමයි සිහිලෙන අර සමනෙල ඉන්නල්ලාට දයානන්ද ගුණවර්ධනයන්ගේ අදහසක් තිබුණා අපේ වැනි උෂ්ණ දේශගුණයක් පවතින රටක නාට්‍ය ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය ඊටාම සරල හාස්‍යෝත්පාදක වින්දනයක් ලබන හැකි විනෝදාත්මක නාට්‍යය කියලා. ඒ මතය නිසා තමයි දයනන්ත ගුණවර්ධන නරිබෑනා වගේ නාට්‍යයක් නිර්මාණය කළේ. හැබැයි ඔහු එක්තරා කාලයක ඊටාම සංකීර්ණ නාට්‍ය කීපයකුත් කළා. එක නාට්‍යයක් තමයි 1961 දී කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් නිර්මාණය කළ පිංගුත්තර කියලා නාට්‍යයක්. අපි කවුරුත් දන්නවා පිංගුත්තර කතාපුවත එන්නේ උම්මග ජාතකයේ මේ කතාවස්තුව පදනම් කරගෙන අර ආත්ම ශක්තියක් නැති ආත්මහීන පිංගුත්තර චරිතයේ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් සහිත නාට්‍යයක් මට මතකයි මම බැලුවේ මේක කොළඹ විශ්වවිද්‍යාලයේ ජෝර්ජ් රාජ ශාලාවේ තමයි මේක රංගගත වුණේ. එහිදී ඔහු හිතේ ඔහුගේ දෙගිඩියාව පෙන්눔 කරන්න කළු වස්ත්‍ර ඇඳගත් ගායක කණ්ඩායමකුත් යටිහිත නිරූපණය කරන්න තවත් සුදු වස්ත්‍ර ඇඳගත් ගායක කණ්ඩායමකුත් යොදාගත්තා. මේක ඊටාම සංකීර්ණ මනෝවිද්‍යාත්මක විග්‍රහයක් කරන නාට්‍යයක්. ඒ වගේම තමයි ඔහු ඊට පසුව නිර්මාණය කරපු ගජමන් නෝනාගේ ජීවිතයේ ඛේදවාචකය නිර්මාණය කරපු නාට්‍යයක් එක්තරා විදියක මේ විනෝදාත්මක නාට්‍යයකට වැඩිය සංකීර්ණ නාට්‍යයක් බවට පත් වුණා. අපි තවත් ගීතයක් අහමු. මේ ගීතය අහලා අපි ඒ ගැන කතා කරමු. name. මේ ගීතය උපුටාගත්තේ ජසයා සහ ලෙන්චිනා දයනන්ත ගුණවර්ධන අපේ පාරම්පරික කෝලම් පිටපතක් ප්‍රතිනිර්මාණය කළා අර ඔහුගේ මතය අනුව අපේ ප්‍රේක්ෂකයන්ට සරල විනෝදාත්මක රසයක් ලබා දෙන්න. මේ අතරතුර තමයි ඔහු හිත යොමු කරන්නේ ඔහු ඊතර නාට්‍ය පුහුණුවකට ශිෂ්‍යත්වයකට ගිහිල්ලා ආවට පස්සේ ලංකාවේ ඩොකියු ඩ්‍රාමා එහෙම නැත්නම් වාර්තා රංගය කියන නාට්‍ය විදිය ඔහු හඳුන්වා දෙනවා 1975 දී. මේ වාර්තා රංගය අපි මේ නමින්ම අපිට තේරෙනවා කිසියම් වාර්තාවක් රංගයක් හැටියට නාට්‍යෝචිත අවස්ථා නිර්මාණය කරලා නාට්‍ය රසයක් විඳිය හැකි රසාලිප්ත නිර්මාණයක් බවට පත් කිරීම තමයි මේ ඩොගියු ඩ්‍රාමා නැත්නම් වාර්තාරංගයෙන් කරන්නේ. මේ අත්හදා බැලීමට ඔහු තෝරාගන්නේ අපේ ඉතා ජනප්‍රිය චරිතයක් වන ගජමන්නෝනාගේ ජීවිත කතාව. ඇත්ත වශයෙන්ම කියනවා නම් ගජමන්නෝනාගේ ජීවිතයේ ඛේදවාචකය. මේක ඔහුගේ නාට්‍යාවලියේ වඩාත් පරිසමාප්තම පරිපූර්ණම නාට්‍ය හැටියට තමයි ਵਿਚාරකයින් හඳුන්වා දෙන්නේ. අපටත් හිතෙනවා අප මේ නාට්‍ය නරඹලා ලැබපු වින්දනය බැලුවාම මේක ඇත්තටම ඔහුගේ විශිෂ්ටතම නිර්මාණය කියලා. අපි දැන් දයානන්ද ගුණවර්ධනයන්ගේ ඒ ලංකාවට හඳුන්වා දුන්නු ප්‍රථම වාර්තාරංගයේ ගජමන් පුවතේ ගීතයක් අහමු. Thank you. සසඳර මන නන්ද බඳුවාද මකුලින්ද යුගතන පිරි කුන්ද ගානරන් කුඹුමෙන්ද මතවර වර නින්ද සසොබන මනනන්ද මට නුඹ ළඟ නින්ද නොලැබුණේ පවකින්ද උන්ද මමන ඔබ කල යහපත් සොඳුර නුඹ වෙත බැඳියාලි බැඳි මාසිත නුඹ වෙත ඇසිරේ දෙවිලි පනගිය මුත් නොහරිමි නුඹ වෙත ආලී මයි නුඹේ වනක නොදැකීම කනට දුකයි නුඹේ අමබස් නොඇකීම කයත දුකයි නුඹේ සුපහස නොලැබීම දුකට දුකයි මෙලෙසින් නිති පසුවීම සිත නුඹ වෙත මනාපා ඇයි පානේ ඔහොම නොකියන් සරුපා වැලිමන් පුවත නාට්‍යයෙන් උපුටාගත් ඒ ගීතය ගායනා කළේ රත්මලී ගුණසේකර සහ නිස්සංක දිද්දෙනිය. මේ සංගීතවත්තරේ සංගීතවේදී රෝහණ බැද්දකේ. මේ වාර්තාරංග වාර්තාරංග සම්ප්‍රදායෙන් ඔහු තවත් නාට්‍ය දෙකක් කරා. ඒ මధుර ජවනිකා 1983 දී ආනන්ද ජවනිකා 1986 දී දයානන්ද ගුණවර්ධන Tamanගේ එක්තරා ඔපෙරා නාටකයක් සිනමා කෘතියක් බවට පත් කරා. ඔහු අධ්‍යක්ෂණය කර එකම චිත්‍රපටය. ඒ තමයි බක්මහ ජීගේ කියන චිත්‍රපටය ඊටාම අපූරු චිත්‍රපටයක් බවට පත් වුණා. මේ චිත්‍රපටය නිර්මාණය කළේ 1963 දී Dananda Gunawardena marriage of Figaro කියන ප්‍රංශ නාටකය අනුසාරයෙන් බක්මා අකුණු කියලා නාටකයක් නිර්මාණය කළා. මේ නාටකයේත් රචනාව දානදි ගුණවර්ධනගේ මේ විශේෂ පරිවර්තනය එහි ගීතයකින් අද අපි ජනරන්ජනගේ වැඩසටහන අවසන් කරනවා. මලිත දේශප්‍රියාද තාක්ෂණික දායකත්වයෙන් සහාය වුණා. නිෂ්පාදනය කළ සුරීකා පෙරේරා මම වැඩසටහන ඉදිරිපත් කර තිලකරත්න කුරීට බණ්ඩාර අපි දැන් සවන් දෙමු බක්මා අකුණු නාටකයට දානන්ද ගුණවර්ධනයන් ලියු මේ ගීතය යතනේ මුනු මල් පවනට හැලිලා මින පිඩු සමගින් පාවෙන්න විසිලා උලන් සමග විසිලා Let me දියකඳ දසත පැතිරෙන්නේ පරිසරයට යුක්තිය ඉටු කරන පරිසර යුක්ති කේන්ද්‍රයේ අනුග්‍රහයෙන් ඔබ වෙත ගෙනෙන පරිසර සිරිසර සතියේ දිනවල පෙරවරු 5:52ට ස්වදේශීය සේවයෙන් දෛවයට හිමි වාසනාව සංවර්ධන වාසනාව බ්‍රහස්පතින්දාට සහ සෙනසුරාදාට